ධර්මානුශාසනය අද ධර්මානුශාසනාව පවත්වන දීපිකානන් වහන්සේ දේශනා පවත්වන දේශකයන් වහන්සේ පූජ්‍යපාද කමලසිරි ස්වාමීන් වහන්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පුදිනියෙන් පාසන් රැකීම කරන්නේ අපි ජීවිතය ගැන ගොඩක් දේවල් අපේ දෙන මනස දකින්න ඊළඟට අපි ජීවිතය ගැන හිතනවා කියන්නේ ලෝකේ ගැන මේ හොයන්න යාම තුළ තිබෙන එක දෙයක් තියෙනවා කුතුහල කුතුහලයක් අපි ළඟ තිබෙන එක්තරා පුරුද්ද. ඒ නිසා අපි අලුත් දේවල් Taman නොදන්න දේවල් Tamanට නොතේරෙන දේවල් ගැන දැනන්න බලන්න ඕනේ. ඒක සාමාන්‍ය මනස දහිලක්ෂණ. හැමෝටම තියෙන ස්වභාවයක් දකින්න තියෙනවා. ඒක මිනිස්සුන්ට විතරක් නෙමෙයි. ඒක සත්තුන්ට. සමහර අපිට අමීපම නෑ හැටියට අපි කලකම මේ වඳුරටත් මේ ගැටි ලක්ෂණ තියෙනවා. හරි ප්‍රසිද්ධයි වඳුරාණන් කියන හොයන්න. ඒ වෙන බලන්න මේ ගැටි ලක්ෂණ තියෙනවා. එතකොට මේ ගති ලක්ෂණය ම අපිට අපේ ජීවිත ගැන හොයන්න බලන්න කියලා. මේ නිසා අපි අපේ ජීවිතය ගැන නොදන්නා දේවල් නොපෙනෙන දේවල් ගැන කතා කරන්න හරි කැමතියි. ඒ ගැන හොයන්න අපිට උනනාවක් තියෙනවා. ඒක අපේ සාමාන්‍ය පුරුද්දක් කියලා. එතනදී විශේෂ දෙයක් තියෙනවා. ඒ අපි අනාගතය ගැන. සහ අපි නොදන්නා අතීතය ගැන. අපිට ලොකු වෙනවා. අපිට තේින්න නැති අපි දන්නේ නැති අනාගතය. අපි නොදන්නා අතීතය. ඒක තමයි අපිට විශේෂයෙන් තිබෙන උමනාව. හැබැයි මේ උමනාව මේ අවශ්‍යතාවය නිකම්ම නිකම් නසලකා හරින්නත් බෑ. ඒර හේතුව. ඒක තමයි මේ මොකද්ද අපිට මේ අතීත මතක ටිකක් එනවා. අපිට අපේ ජීවිතය ඇතුලේ මේ මොකද්ද අතීත මතක ටිකක් එනවා. ඒ මතක හරහා අපිට යම් යම් දේවල් ආයපහු දකින්න දැනගන්න උමනාවයි. ඒ වගේම මේ අපේ මනස අපි හිතනවට වැඩිය හොඳයි. අපි හිතනවට වැඩිය අපේ මනස හොඳයි. අපි හිතනට වැඩිය අපේ මනස හරි ශක්තියි. අපේ හිත හරි ශක්තියි. මේ හිතට මොකද්ද ආభాෂයක් තියෙනවා? මේ අනාගතය ගැන දැක ගැනීම හැකියාව. මේ මනසට එන හැකියාවක්. ඒකට අපි නිකම් වචනයක් පාවිච්චි කරනවා. අවිඥානිකව අපිට එන හැඟීමක් නෙවෙයි. වචනේ තරම්ම මේ ගැඹුරු අර්ථයක් නෑ වචනයක් නිකන් අවිඥානික. ඒ වචනේ ඒ විදිහ අවිඥානික වචනයක්. ඒත් ඒක කියන අපිට කියන හැම නිකන් හැඟීමක්. මේ හෙට දවස අනාගතේ. හැබැයි මේ දෙකම සාම විශ්වාස කරන්න බැරි අවිශ්වාස කර යුතු දෙයක්. ඒක තමයි පැහැදිලිව අවබෝධ කරගන්න බැරි සහ අපිට ඔප්පු කරගන්න බැරි තහවුරු කරගන්න බැරි අතීතයක් සහ අවහම කොහොමද කියන්න බැරි අනාගතයක් සම්බන්ධ කතන්දරයක්. ඊළඟට මේ සංකල්ප බොහොම වැරදෙන්න, පැටලෙන්න තිබෙන අවස්ථාව අපේ සිංහලයේ තියෙන හොඳ ශාස්ත්‍රීය වචන සම්භාවිතාවේ සම්භාවිතාවය වැඩි. මේ නිසා මේ විෂය සම්බන්ධයෙන් පුළුවන් තරම් ප්‍රලාප මේ විෂය සම්බන්ධයෙන් පුළුවන් තරම් ප්‍රලාප ගොඩ නැගෙන එක අනිවාර්ය දෙයක්. ප්‍රලාප කියලා කියන්නේ මේ ආදනමක් නැති සංකල්ප අදහස් සිතුවිලි සිතුම් පැති ඇතිවෙන පුදුමයක්. ඊළඟට මේක මනෝ මානසික රෝගයක් වෙනවා. මානසික දුර්වලතාවයක් මත ඇතිවෙන මානසික රෝගයක් හැටියට මෙවැනි සිතුම් පැතුම් සංකල්ප වෙනස් වෙනවා. ඒක. අනිත් පැත්තෙන් මේ අපේ සංකල්ප සිතුම් පැතුම් අතීතය තුලින් එනේවා සමහරලාට ටිකක් කම්පනයක් ඇති කරනවා. කම්පන ඇති කරනවා. ඒ කම්පනයන් මේ මතකයන් අපේ මනස අවුල් කර දානවා. අපි දෙන අතීත මතක අපේ මනස අවුල් කර දානවා. ඒ අතීත මතක වැඩි දුර යන්න ඕනේ මේ කිවිලා ගියපු ජීවිත කාලේ මාසයක් දෙකක් ඇතුළත අපි දැඩි කම්පනයකටපත් වෙනවා. අපි දැඩි කම්පනයකටපත් වෙන සිදුවීම් වලට අපි මුහුණ දෙන්න නම් ඒ සිදුවීම නිසා අපේ මනස තුළ විකෘතිතාවයන් නැති වෙන්න වෙනවා. ඒක අපි අත්දකින්න පුළුවන් දෙයක්. ඒ නිසා මේ අතීතයෙන් එන මතකයන් ඒ වගේම අනාගතය පිළිබඳව අපි තුළ ඇති කරන සිතුවිලි අපේ මනස ඇත්තටම බියට බීතියටපත් කරන්න පුළුවන්, සංචර කරන්න පුළුවන් අපේ මනස විකෘතිතාව. මෙන්න මෙහෙම පැත්තක් මේ විෂය ඇතුලේ තියෙනවා. හැබැයි මේ නිසාම මේ මනස මේ මනස පිළිබඳව අපි දැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. මෑතකදී විද්‍යාව තුළ අදහසක් වචනයක් නිර්මාණය කරලා තියෙනවා මේ මොලේට. ගවේෂණය නොකළ විශ්වය කියලා. ගවේෂණය නොකළ විශ්වය මේ මොලේ ඒක හරි කියලා අපි කියනවා. මොලය කියන්නේ ගවේෂණය නොකළ විශ්වය නම් හිත කියන්නේ ගවේෂණය නොකළ මන්දාකිණිය ගැලැක්සිය. කැලැස්සේ දන්නා ශීරපතය අනන්ත කරු සංඛ්‍යාවක් අපේ මේ සූර්යග්‍රහ මණ්ඩලය වගේ තව 10000ක් ගණන් සූර්යග්‍රහ මණ්ඩල එකතු වෙලා හැදිච්චි තාරකා මණ්ඩලයකම ගැලැක්සියක් ශීරපතයක් මන්දාකිණියක් කියන්නේ. ඔකට තමයි අපේ පරණය කිරිමුණ කියලා කියන්නේ. එනම් මනස එහෙම එකක්. ඒ තරමටම මේකේ ඇතුලේ මොනවද තියෙනවා මොන විදිහේ ක්‍රියාකාරී තත්ත්වයක් මනස තුළ තියෙනවා ඒකේ ඉතිහාසය මොකක්ද මේකේ පැතිරීම කොච්චර එහි අනාගතය කොච්චරද කියලා අපි කියන්නේ ඒ තරම්ම විශාලයි ඒ තරම්ම ලොකු ඉන්නවා ඒ නිසා යම් විදිහකට අපි මේ මනස ගැන අවධානයක් යොමු කරන්න ඕන හේතු ගොඩක් තියෙනවා. හේතුව තමයි පළවෙනි එක මේ ලෝකයට යහපතක් වෙනවා. මේ ගැන තියෙන අවබෝධය. හේතුව තමයි මිනිස්සුන්ට මනස හරියට වැටහෙනවා නම් මිනිස්සුන්ට හරියට මනස තේරෙනවා නම් මිනිස්සු පුදුමාකාර විදිහට සදාචාරවත් මිනිස්සු සදාචාර සම්පන්න වෙන්න පටන් ගන්නවා. මොකද Tamanට ලොකු වගකීමක් මේ බෞද්ධයාට තියෙන විශේෂයක් මේ. මේ අපිට කියනවා අපි බාර අරන් තියනවා අපි ලොකු වගකීමක් අපේ ජීවිතේ. මේ වගකීම මම හිතන්නේ වෙනත් සම්ප්‍රදායන් තුළ කිසිම කෙනෙක් බාර ගන්නවා. ඒ වගකීම කාට හරි බාර දීලා ඒක මේ සම්මත සම්මාද හිතන එක නිකන් හරියට ඉන්සුරන්ස් කම්පැනි එකකට රක්ෂණ සමාගමක ජීවිතේ බාර දීලා තියෙනවා වගේ එකක්. අපිට තියෙනවා පුදුමාකාර වගකීමක් මොකක්ද? අපි අපි වග කියන්න ඕන වගකිය යුතුයි අතීතයට සහ අනාගතයට. අතීතයට සහ අනාගතයට වග කියන්නේ. හේතුව මෙතන ඉන්න කිසිම කෙනෙකුට බෑ කිසිම අයිතියක් නෑ මේ මෙතන ඉන්න කිසිම කෙනෙකුට අයිති නෑ තමන්ගේ ජීවිතය දිහා පසුතැවිලිෙන් බලන්න. ඒක මේ පැහැදිලිව අවධාරණයෙන් කියන්නේ. ඒක සර්ජනාත්මකව කිව්වහම එක මිනිස්සෙක්, ජීවදනා මිනිස්සෙක් කිසිම කෙනෙක් අංග විතර නෑ. කිසිම කෙනෙක් මන්ද බුද්ධික නෑ. මේ ජීවිතය තුළ මේ මනුස්ස ලෝකයේ තුළ මිනිස්සු විඳලා තියෙන දුක් විඳින දුක්ඛම් කටලු ලෙඩ රෝග ආබාධ මිනිසුන්ගේ ජීවිතයේ ඇති වෙන හානි වලින් අල්ප මාත්‍රයි අබමන් රේනෝ කතා මමත් මේ ජීවිතවල වෙලා නැහැ ඒක පිළිගන්නවා අපි බොහොම ආත්මార్థකාම විදිහට අසාධාරණ විදිහට කියන අපේ ජීවිතවල බොහොම අභාග්‍ය සම්පන්නයි. එහෙම කියන්න අයිතියක් නෑ අපිට. එහෙම අයිතියක් තියෙනවනේ අර දුක් විඳින මිනිස්සු. ඒ අභාග්‍ය සම්පන්න තත්ත්වයන් වලටපත් වෙච්ච මිනිස්සු මොනවද කියන්නේ? එතකොට මේ ජීවිතය අපිට උරුමුනේ නිකම්ම නිකන් නෙමෙයි. මේ මට අද මම මෙතන ඉන්න මට මගේ වයස අවුරුදු 30 නම් 31 නම් මීට අවුරුදු 30 31කට 30කට පෙර මේ ලෝකේ කොහේ හරි තැනක ජීවත් වෙච්ච මගේ වැඩිහිටියෙක් ඉන්නවා. මගේ වැඩිහිටියෙක් ඉන්නවා. මේ ලෝකේ කොහේ හරි මිනිස්සු කොහේ හරි ජීවත් වෙලා තියෙන වැඩිහිටියෙක්. ඒ වැඩි හිටිය හරියට හිටපු හින්දා. යන්නේ ආශාවන් තණ්හාවන් උපරිම පුළුවන් තරමින් අවම කරගන්න වෛරයන් ද්වේෂයන් ඊර්ෂ්‍යාවන් කුහකකම් උපරිම ප්‍රමාණයෙන් අවම කරගන්න යහපත්ව ජීවත් වුණා ඒ වෙනුවෙන් කරපු කැපකිරීම සියල්ලේ ප්‍රතිඵල තමයි මේ අද මම භුක්ති විඳින්නේ. අද මම භුක්ති විඳින්නේ ඒක. එහෙමනම් මේ අතීතේ හුරුම වෙච්ච දායාදයක් මේ භුක්ති විඳින්න වෙන මොනවත් නෙමෙයි. මොනම වග කියන්න ඕනේ මගේ අතීතේ. ඒ වැඩි හිටිය. ඒ අතීතේම වග කියන්න මට අයිතියක් නැහැ තනියම මේ ජීවිතේ නිකම්ම නිකන් මට ඕන විදිහට පාවිච්චි කරලා ඉති කළා. මම ණයට බඩුවක් ඉල්ලගත්තා නම් මම ඒක හරියට පාවිච්චි කරලා ඒකව බාර දෙන්න ඕන දෙන්න ඕන කියලා. ඒක තමයි ඇත්ත කතාව. එහෙමනම් මට මං ගැන තනියම හිතන්න පුළුවන්. අද මම යාපී කියලා කියන්නේ. මට කිසිම අයිතියක් නැහැ මේ ලැබිලා තියෙන ජීවිතය අනවශ්‍ය ආකාරයට පාවිච්චි කරලා මේක විනාශ වෙච්චි, නැති භංග වෙච්චි, හරි? ඉරිහිච්චි, වටිනාකමක් නැති දෙයක් බවට පත් කරනවා. ඒවා කීමත් එක්කත් මේ කියනවා. ඊළඟට කරනවා. මම මේ කරන හැම දෙයකම ප්‍රතිඵලයක් ඇටියෙක අනාගතිකුත් කියනවා. එහෙනම් මම මේ අද භුක්ති විඳින හැම දෙයක්ම මට උරුම වෙලා තියෙන හැම දෙයක්ම අදටයි තියෙන්නේ මේ අනාගතයටයි. මොකද මම සූදානම් නැහැ මේ પરම්පරාව නතර කරන්න. අපි භෞතිකව මිනිස්සුන් මිනිසුන් භෞතිකව ජීවත් වෙද්දී සාමාන්‍ය සත්වයක් හැටියට දරුවෙක් දරුවන් හැදීම විවාහ ජීවිතයක් ගත කිරීම පෞල් සංස්ථාවක් ගොඩනැගීම නතර කරන්නේ නැති කෙනෙක් ඉන්නවා. එහෙම නැත්නම් විවාහ ජීවිතයට ඇතුළු වූ කෙනෙක් ඉන්නවා නම් ඒ පුද්ගලයාට ස්වාධීන වෙන්න බෑ. හේතුව මොකද ඔහු සූදානම් ඉදිරි පරම්පරාවක් ගොඩනගන්න. එනයි පුද්ගලයා අනිවාර්යෙන් ඉදිරි පරම්පරාව වෙනුවෙන් ජීවත් ඒකම මනස ඇතුලේ තියෙනවා මොකක්ද? මම ලෑස්ති නෑ. ආම මේ නතර කරන්නේ මේ භව ගමන නතර කරන්න සූදානම් නෑ. මේ කරන හැම දෙයකින්ම මේ මනස ලෑස්ති වෙනවා මොකක්ද නෑ. ආයකෝ ජීවිතයක්. අයිබෝ ජීවිතයක් සඳහා මේ හැම දෙයක්ම අවසාන ප්‍රතිපදේ. මේ කුතු කරන හැම දෙයක්ම මේ ගොඩනගන හැම සිතුවිල්ලක් මේ ඇති කරගන්න හැම ආකල්පයක් ඊළඟට ඒ තුලින් අපි ක්‍රියාත්මක කරනකොට ඒ තුල ගොඩනගෙන සංඛාර කර්ම ශක්තිය මේ හැම එකක්ම අනාගතයට තවත් ජීවිතයක් හදන එතකොට ඒ ජීවිතය අවශ්‍ය අමුද්‍රව්‍ය තමයි මේ කරන්නේ අවශ්‍ය අමුද්‍රව්‍ය තමයි මේක කරන්නේ හදිස්සියේ අර අපේ ජන කතාවක් තියෙනවා. ලස්සන ජන කතාවක්. එක්තරා අම්මා කෙනෙක්. ඒ ලැබුණා විශේෂ වරප්‍රසාදයක්. දේව වරප්‍රසාදයක්. ඒ අනාගතයට Tamanට කැමති ආකාරයේ දරුවෙක් හදාගන්න. ඒ සඳහා අවශ්‍ය ශක්තිය Tamanට ඕන තැන් වලින් ඉල්ල ගන්න පුළුවන් වරප්‍රසාදයක්. ඉතින් මේ අම්මා කරපු දේ කොහොමද තමයි ඉස්සරලම ගියේ කොහටවත් නෙමෙයි දිවිව. ගිල්ල මේ මහා ලක්ෂ්මී අරස්වති විවිධ ක්‍රමයට ජීවත් වෙන එක එක දෙවරුන් මේ දෙවරුන්ගෙන් ඊශ්වර දෙවියන්ගේ නුවණ සරස්වතිගේ ප්‍රඥාව කලාව ලක්ෂ්මීගේ සෞභාග්‍ය මේ විදිහට මේ හැම එකක්ම එකතු කරගෙන දරුවෙක් හදනවා. ඒ දැන කතාව තියෙනවා. ඔබ කියන්න උත්සාහ කරන්නේ අම්මා කෙනෙක් හිතන විදිහ ගැන කියන්නේ. එහෙමනම් මමත් අනාගතයේට අයිපොක ජීවිතයක් ගොඩනගනවා නම් අර භෞතික දරුවෙක් හදන්න භෞතික ලෝකේ හදන්න අර වගේ වරක් ප්‍රසාදයක් ඕන වෙන්න පුළුවන් හොයාගන්න පුළුවන්. නමුත් ඒ වරක් ප්‍රසාදේ එහෙම්මම තියෙනවා මම ඇතුලේ මොකක්ද? අනාගතය හදන අනාගතේ ගොඩනගන්න අද මම අමුද්‍රව්‍ය එකතු කරනවා. මම එකතු කරමින් නොහිටියට හිරායාසින් නෝ එකතු හුළඟට අපි නිකම්ම නිකන් හිටියොත් ඔහේ හුළඟට පාවෙලා එන ඔක්කොම ටික ඇවිල්ලා මෙතන කුණු ගොඩක් කොට ගිහින්. ඒක තමයි වෙන්නේ. නමුත් මම ටිකක් පරිසම් වුණොත් මම ටිකක් මේක පිරිසුදු කරගත්තොත් මට ඕන දේවල් ගේන්න පුළුවන්. ඉතින් මේ ගවේෂණය නොකරපු මේ මන්දාකිණි ඇතුලේ මේ හිත ඇතුලේ තියෙන පුදුමාකාර විදිහට මේ අමුද්‍රව්‍ය පුතර ගැනීම හැකියි. මම දක්ෂ වෙන්න ඕන මට වගකීමක් තියෙනවා මේ අනාගතේ ගොඩනගන්න මේ ලෝකයේ තියෙන උපරිම හොත ටික එකතු කරන්න. අනාගතේ ගොඩනගන්න. ඒක ඇතුලේ අල්ප මාත්‍ර වූ හෝ නරක දෙයක් ඉතුරු නොකර. පරිම හොඳ. මේ විශ්වය තුළ තියෙන කරුණාව කියන්නේ. ඒක අපේ හිත ඇතුලේ. මෛත්‍රිය කියන එක. ඒක පුදුමාකාර සත්‍යයක් පුදුමාකාර කාර්යයක්. ප්‍රඥා. කරුණාව මෛත්‍රිය. පුදුමාකාර මානසික ගුණ පුදුමාකාරතා නෑ එකතු කරන්න නෑ එකතු කරන්න මොකද මට අයිතියක් නෑ මගේ අනාගතයේ දුක් විඳින්න විඳවන්න අනාගතයේ ජීවත් වෙන කෙනාව දුක් විඳවන්න මා විසින් නිර්මාණය කරන මගේ අනාගත දරුවා දුක් විඳවන්න මතයි කියන්නේ. මගේ වගකීම තමයි මේ දුකින් ගලව ගන්න නිතුව ගන්න. ඒක තමයි. ඔය වගකීම බාර ගන්න නැත්නම් මම මනසකම නෙමෙයි. වගකීම බාර ගන්න නැත්නම් ඒක මනසකම නෙමෙයි. මනුස්සත්වය තුළ තියෙන ප්‍රධානම මානව දයාව කියන්නේ තමන්ට තමන් පිළිබඳව වගකීම. තමන්ට තමන් පිළිබඳව. මේක බුදුහාමුදුර අස්සන්ට අපට කියලා තියෙනවා. මහන්සේ මොන අස්සන්ට කියනවා අබිනිෂ්ක්‍රමණය කරන්නේ ඇයි මම සිහි ජීවිතයක් කරලා කියන්නේ? ඊට පස්සේ මම මේ ජීවිතේ ගත කරමින් ඉද්දී මම මේ සමාජයේ ජීවත් වෙන්නේ. මම දැක්කා මිනිස්සු Tamange ඉස්සැතිලේ උල් ඇනගෙන ඒ වගේ වේදනාව විඳමින් ඒ වේදනාව නැති කරගන්න හැම දිශාවකටම දුවනවා. ඒ ලූලු අත දුවනවා. වේදනාව නැති කරගන්න මුදල් හොයනවා. වේදනාව නැති කරගන්න හිත සතුට වෙන්න හොයනවා. මිනිස්සු එකතු කරනවා, පෞල් සංස්ථා ගොඩනගනවා. ආ දේශපාලනය කරනවා. යුද්ධ කරනවා, මරාගෙන මරනවා. විශාල දේවල් ගොඩනගනවා. හැම දෙයක්ම කරන්නේ මේ වේදනාවෙන් විතර දැන් දුවන දිවිල්ලක් විතරයි. ඒ බුදුහාමුදුර මේම කියනවා මේ දිවිල්ල නතර කරන්න නෙවෙයි උන්වහන්සේ. උන්වහන්සේ මට ඕන වුණා. මම දැක්ක මේක අත්ත දණ්ඩයක් කියලා. අස්සන වචනයක් අත්ත දණ්ඩ. තමන්ටම තමන් දඬුවම් කරගන්න. තමන්ටම තමන් වද දී ගැනීම. මට ඕනුණා මෙන්න මේක ඉවර කරන්න. තමන්ටම තමන් වදදී ගන්න එක තමන්ටම තමන් දඬුවම් කරගන්න එක ඉවර අපිට කිසිම අයිතියක් නැහැ ලෝකෙ කිසිම කෙනෙකුට වද දෙන්න. එහෙමනම් එයාගේ තේහිමම තමයි තමන්ටත් වදදී ගන්න තමයි. එතකොට අපිට තවෙල්ලා තියෙනවා මේ වගේ කී. මේවා කොහොමද බාරගන්නේ? ඒක ආත්මාර්ථකාමී විදිහට ඒ වගකීම බාර ගන්න ගිහපු මනුස්සයා කරන්නේ අවදටත් Taman වල දී ගන්න කියලා. අපි ආත්මාර්ථකාමී නොවි. අපි අනාත්මව අපේ මනසේ තියෙන අනාත්ම ස්වરૂපය දැක්කොත් මේ මට අයිති එකක් නෙමෙයි. ඒවා අරහෙන් මෙහි කෑලි එකතු කරලා හදාගත්ත ජීවිතයක්. මේ අතීතේ හිටපු එක්කෙන අර මම මගේ වැඩි හිටියා කියලා නම් කරපු එක්කෙන ඒ අරහෙන් මෙහි කෑලි එකතු කරලා හදාගත්ත ජීවිතය. අරහෙන් ආපු සිතුවිල්ල මෙහින් ආපු සිතුවිල්ල අතීතින් ආපු සිතුවිල්ල මෙතනින් ආපු සිතුවිල්ල එකතු කරලා හදාගත්ත චිත්ත පරම්පරාව ඒකේ ප්‍රතිඵලය. ඒකේ ප්‍රතිඵලය මේ අද දැනුත් වෙනමින් පවතින කරන්නේ අනාගතෙට දෙන්නේ. එතකොට අපිට තියෙන හොඳ වගකීම මේ ක්‍රියාදාමයේ ක්‍රියාවලිය තුළ මේ යන ගමන තුළ මේ ඇති වෙන විවිධ සිතුවිලි වඩා හොඳ සිතුවිලි තමයි. හොඳම හොඳ හොඳම හොඳ සිතුවිලි ටික මේක තුලට එකතු කරන්න. අන්න එකතු කිරීම තුල ඇති වෙන රූපේ චිත්‍රය ඒ ජීවිතයේ ආකෘතිය. ඒක තමයි අපේ ජීවිතය. කාර්මික සිතුවිලි, මෛත්‍රී සිතුවිලි, මුදිතා සිතුවිලි, උපේක්ෂා මේ සිතුවිලි මෙන්න මේ සිතුවිලි ටික මේ ජීවිතය ඇතුලේ එකතු වෙනවනේ. අපේ ජීවිතේ සම්පූර්ණයෙන්ම සකස් වෙච්චි සකස් වුණේ මේ සිතුවිලි මත. අන්න ඒක තමයි අපේ තියෙන සබහැ ජීවිතය. ඒක තමයි සබහැ මනුෂ්‍යත්වය. හේතුව තමයි ඒක ඉතින් මෙහාට ඉදිරියට දියුණු කරන්නේ. ඒ ජීවිතේට වටිනාකමක් දෙන්න. ඒ ජීවිතේට පරිණාමයක් සිදු වෙනවා. මේ අද ඉන්න પરම්පරාව නෙමෙයි හෙට પરම්පරාව බවට පත් වෙනවා. එන්න මේ නිසා තමයි බුදුදහම කතා කරන්නේ මේ අතීතය ගැන. මේ අනාගතය. කොහින්ද මේ සිතිවිලිය? කොතන ඉඳලාද මම මෙතනට ආවේ? දැන් ඒක තමයි මෙතන ඉන්න මම කොතනද යන්නේ ඔය ක්‍රියාදාමයේ ක්‍රියාවලිය හරියට තේරුම් ගත්තා අයත මේ ජීවිතේ බොහොම ලස්සනට ගොඩනගන කවුරුත් තමන්ගේ පෙර අතීත ගමන් වගේ ඒලා ආත්ම භාවයන් අමතක වීම පිළිබඳව කනගාටු වෙන්නේ. ඒ අතීතේ මතක තිබීම හොඳ එකක් නෙවෙයි. ඒ අතීතේ මතක තියෙන්නේ හරියට දරුන් නැතිව. වාසිත බැරි. අපි හරිම වාසනාවන්තයි. අපි හරියට මැරිලා තියෙනවා. මගේ වැඩිහිටිය හරියට මැරිලා ඒ නිසා මට මගේ අතේ යන්න. ඒක වැදගත්. මොකද මේ මැරෙන්නේ ජීවිතේ උපරිම උපරිම අවස්ථාවට වේදනාවට දෙකට ජීවිතේ පවත්වාගෙන යන්න බැරි වුණා. ඒ වෙලාවේ ඔක්කොම අමතක කරලා දාලා අලුත් ජීවිතයක් උපදිනවා. එහෙනම් මගේ අතීතේ කොච්චර හොඳද කියලා බලන්න. අර ඒක මැරිලා මට අලුත් දෙයක්. එහෙම නොවෙන්නේ මම මොහ පරණ පිරිහිච්ච ජීවිතයක් නෙවෙයි. එහෙනම් අතීතයේ මතක තියෙන එක බොහෝ විට අසාමාන්‍ය වූ ගති ලක්ෂණයක්. නමුත් සිහියෙන් යුක්තව ප්‍රඥාවෙන් සහ සීයෙන් යුක්ත විශේෂ ඥානයේ තම අතීතය දකින්න පුළුවන් නම් ඒක විශිෂ්ට නෑ. නමුත් ඒක ලේසි නෑ. ඒ ඥානය උපදව ගන්න පුළුවන් බොහොම අතලොස්සකට. ඔව් අපිට භාග්‍යයක් තියෙනවා මොකද්ද? අපි ජීවත් වෙන මේ සමාජය තුළ අපි ජීවත් වෙන සංස්කෘතියට මේ මුල් වෙච්චි අපේ චින්තනයේ ආධිකතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ප්‍රධාන ශ්‍රාවකයන් වහන්සේ මේ විශිෂ්ට ඥානයෙන් යුක්ත වෙච්චි ඒ භාගයට කාලෙට දැනගෙන හිටපු අය නෙමෙයි භාගයට කාලෙට ලෝකයේ විශ්ව ජීවිතය දැකපු අය නෙමෙයි මේ ගොඩාක් ඉන්න අය ජීවිතේ පොඩ්ඩක් දැක්කවා. ලෝකේ පොඩ්ඩක් දැක්කවා. නමුත් එයාට මේක ලොකුවට කියලා තියෙනවා. අර අපි දන්නවනේ අන්ධයා අන්ධයවර කණ්ඩායමක් එකතු වෙලා අර අලියගෙන කියපු කතාව. ඒ වගේ මේක එක්කන කෑලි කෑලි හොයාගෙන කියනවා. අපේ භාග්‍යයට අපේ සංස්කෘණ වංශෙත් සර්වඥෝ නිසා සම්මා සම්බුද්ධ නිසා සම්පූර්ණ ඥානය තිබෙච්ච නිසා ඒක හරියට දැකලා තියෙනවා තේරුම් ගන්න අවබෝධ කරගන්න. ඒ නිසා අපට ඒ දැනුම අද තියෙනවා. අන්න ඒකයි වැදගත්. ඒ දැනුම තියෙන නිසා අපිට පුළුවන් වෙලා තිබුණා අපේ ජීවිත හසුරුවන්න. අපේ පුලන් වැටෙන අපේ ජීවිත හසුරුවන. අන්න ඒ නිසා තමයි අපි භාග්‍යවන්ත වෙන්නේ අපිට මේ න්‍යාය තේරෙනවා. මේ ලෝකේ ජීවිතය යන තීරය එක අපි දන්නේ. බුදුහාම රස්තන වචනයක් පාවිච්චි කරා න්‍යාම කියනවා. ඉතුමියාම, ජීවිත න්‍යාම, කම්මනියාම, චිත්තනියාම, ධම්මනියාම. මේ මුළු සමස්ත ලෝකයේම සමස්ත සමස්ත විශ්වයම සමස්ත සංසාරෙම තුලම සිදුවෙන සෑම සිදුවීමක්ම මෙන්න මේක ඇතුලේ විග්‍රහ කරන්න පුළුවන්. ඒ නිසා අපි දැන් අර ඊටුවට මොන දීද? ඉතින් අපි ඒක කලින් වල කරන්න ඕනේ. හා අපි ඒ නිසා දන්නවා අරිසු කියන එක වචනේ විශාල අර්ථයක් ගන්නවත් තියෙනවා අපි එතන විදිහට සීසන් eh, කියන වචනේ විතරක් නෙමෙයි අදහස් වෙන්නේ රිකෘට්මන්ට් මේ හැම භෞතික දෙයක්ම නිර්මාණය වීම සඳහා අවශ්‍ය මූලද්‍රව්‍ය ටිකක්. අන්න මූලද්‍රව්‍ය ටික තමයි රිකෘට් කියන එක. සියලුම භෞතික දේවල් නිර්මාණය වෙන්න බලපාන මූලද්‍රව්‍ය. ඒක තමයි රිකෘට්. රිකෘට් වෙනස් වෙනවා කියලා කියන්නේ මූලද්‍රව්‍ය ධර්ම වෙනස් වෙනවා. එතකොට බීජයක් බීජයක් ගමන් කරන ක්‍රියාත්මක වෙන විදිහක් ඒ බීජය කියන වචනේ අපි සීඩ් කියන වචනෙන් හිර කරගන්න එපා. අද වෙනකොට ඒක බොහොම ලස්සන විදිහට කරපු ලස්සන වචනයක් තමයි ධ්‍යාන. DNA කියලා අවිල්ල තියෙනවා. එතෙන් තනකන් මේ තවත් ඉස්සරහට මේක සියුම් වෙනවා ඉස්සරහ. මිනිස්සුගේ ඥානය දියුණු වෙන දියුණු වෙන තමයි මිනිස්සුන්ට තේරෙන්නේ බීජ ප්‍රවිධාන ලක්ෂණ මොකක්ද කියලා. ඊළඟට මේ ලෝකයට ආයත ධර්මතාවය. ඒක හරියට තේරුම් ගන්න. මේ අනාත්ම කියන එක අපිට තේරුම් ගන්න අමාරු නෑ. මේ ජීවිතය දිහා බලන්න යනකොට තේරෙනවා. හරියට මෙතන අපි බනහනවා ඥානාත්මක මේ තැන් තැන් වල තැන් තැන් වල ඉස්සු මෙල්බන් නගරේ තැන් තැන් වල ඉස්සරවල විවිධ වීදියේල ඇවිද ඇවිද හිටපු ජීවිත තිස්ස මෙතනට එකතු කරනවා දැන් බනහනවා බන කියන මේකට හේතුනේ මොකක්ද ඔය තැන් තැන් වල තැන් තැන් වල ඉඳී මේ හැමෝටම කොයි වෙලාවක හරි එක සමාන සිතිවිලි කියලා. ඒ තැන් තැන් වල තැන් තැන් වල වෙනස් පරිසරවලින් වෙනස් පරිසරවලින් ජීවත් වුණා. ඒ ජීවත් වෙච්ච අය අතරේ යම් පිරිසකට යම් කණ්ඩායමක් අතර හිටපු එක්කෙනෙක්. Amanta මතකනේ මට මේ හිතුවිල්ල ඇති වෙච්ච හැටි. ඒ වගේ ඒ සිතුවිල්ලම ඒ විදිහටම තවත් ජීවිතයක තවත් ජීදරක තවත් ශරීරයක ජීවත් වෙන සත්වයක් ඇතුලේ ඒ මනස ඇතුලේ ඒ සිතුවිල්ල නැතුනේ. එහෙම නැත්නම් කවුරු හරි ඒ සිතුවිල්ල ඇති කරනු ලැබුවා. ඒකට බලපෑමක් කරනවා. ඒ බලපෑමක් කරලා හෝ නැතුව හෝ ඒ සිතුවිල්ල ඇති වෙනවා. අසංකාරික හෝ අසංකාරික දීලා තියෙනවා. ඒ සිතුවිල්ල කොයිතරම් ශක්තිමත්ද කිව්වොත් මෙන්න මෙතන දැන් හදලා තියෙනවා මෙතන එක රටක්. මේ විශාල පරිසර ගොඩක් මෙතන ගෙනල්ලා වාඩි කරලා කියලා මේ දැන් එක සංස්කෘතියක් හදන්නේ අනාත්මක මෙතන කාට කවුරුත් නැහැ ඒකයි අයිතියක් නැහැ මේ ක්‍රියාත්මක වෙමින් පවතින මේ සිතුවිලි. ඒක සමානක් නෑ. මේක හඳුන්වන වචනයක් තමයි ධර්ම දේශනාව. එළියෙන් කවුරුහව තම කෑ ගහන්නක බන කියනවා. ඇතුලේ බන. දැන් බන කියන වචනෙන් අදහස් කරලා තියෙන්නේ මොකක්ද? අර හේතුවේද? අර ශරීරේ, අර ජීවිතය, අර මනස. අනාත්ම කියලා කියන්නේ මේ ඕක තමයි වෙන්නේ. දෙමින් පවතින හැමදාම ඕක. සංසාරේ පුරාට වෙන්නේ. ඉතින් මේ සමාන හිතුවේ සමාන හිතුවිලකට එකතු මේක નિરાයාසයෙන්ම සමදාම වෙනවා. අපි බොහෝ දෙනෙක් මේ විශ්වය තුළ සුදසලායන මොකද්ද මේ නෑකමක් එක්ක එහි එකතු අදෝ නෑගමක් කොහේද කියනවා කොහොමද වෙනාරකද කියලා මම දන්නේ නැහැ. නමුත් එහෙම එකක් වෙනවා. හොඳ කරගන්න පුළුවන් අය හොඳ කරගන්නවා නරක කරගන්නවා නරක කරගන්නවා. ඔය තරහකාරු කොහොම කොහමද කියලා කිසි කිසි නෑ. <laughs> ඔය තරහකාරු ඔය කොහොම කොහමද කියලා කිසි කිසි යනවා. හොඳ හොඳ අයත් ඔය එකතු. අපි දක්ෂ වීම තුළ තමයි අපට තීරණය කරගන්න පුළුවන් අපි කොයිතරම් වෙලද කියලා. දුකසන් දෙන්නේ. මගේ ආකෘතිය, මගේ හැඩය මොකක්ද? අනාගතයේද මගේ හැඩය මොකක්ද? අනාගතයේද මගේ ආකෘතිය? මගේ මනස මේ ශරීරය කෙලින් ඉඳගෙන මගේ මනස ක්‍රියාත්මක වෙන්නේ අතරගාතෙන් නම් අනාගතයට මගේ හැදේ දෙන්න ඔය දෙපයින් හිටගත් ඍජු මනසක් තියෙන උජුපටි පන්න නොවේ නම් මම අද මම උජුපටි පන්න නොවේ නම් මම මේ ලෝකේ ජීවත් කර ජීවත් වෙන්නේ හතර ගාතෙන්. ඉරක්චීන නම් ඉරක්චීන කියන වචනේ දෙන්නේ. හරහට යන. කොඳුනාරටි හරහට යන. ඒක 34 තියෙනවා. කොඳුනාරටි 34 තියෙන සියලු දෙනාම ඉරක්චීන. ඍජු වෙච්ච අය නෙමෙයි. හරිනාමයේ වෙච්ච අය නෙමෙයි. දෙලින් හිතගෙන යන්න පුළුවන් අය නෙමෙයි. මනස ඍජු වෙනවා. මනස කෙලින් වෙනවා. එහෙම අය තමයි උජුපටිපන්න. ඒ උජුපටිපන්න වෙන්න බැරි වෙච්ච අයට හරහට යන සමෝතය. ඊළඟට ලැබෙන්නේ හරහට යන අකුසල. ඒක කරන්න දෙයක් නැහැ. ඒක කරන්න දෙයක් නැහැ. ඒක තමයි ප්‍රතිඵල. ඒක තමයි වෙන්නේ. මම බොහොම බර එක්කෙනෙක්. මම බෑග් ගොඩක් පටවගෙන ඉන්නවා. මගේ මේ ගමන තුළ මගේ කරේ බෑග් ගොඩක් එල්ලගෙන නම් පිටින් එකයි කරෙන් එක හතෙන් හතෙන් එල්ලගෙන නම් මගේ කිලෝ ගණක් මට බරයි. ඒකට ඒකට එයාපෝට් එකේදී වැඩම වැඩි කර ටැක්ස් එකක් ගන්නවා. ඔව් ඒක තමයි බර. ඉතින් එච්චර බරක් අරගන්න මම යන්නේ මං හරි බරයි. මගේ අනාගත ආකෘතියක් හරි බර එකක්. මං සැහැල්ලු වෙච්ච පාදන එකක් නෙමෙයි. මගේ අනාගත ආකෘතිය මේ සැහැල්ලු පාදන මට ගොඩක් බර තියෙනවා නම් මොකද වෙන්නේ? මට ඕන තැනට යන්න පුළුවන්. නන්දන ගෙවල් වල බර තියෙන අයට පුළුවන්ද? ඕන්ලන් කඩදාසි නැගිටිනවා වන්ද වෙනවා පන්සලට කියලා එන්න පුළුවන්. බෑ. බර ගොඩයි. එහෙනම් මට ඒ මට නිදහස් ජීවිතයක් නැහැ මේ ජීවිතේ බර ගොඩක් තියෙනවා නේද? මම මේව අල්ලගෙන මම බැඳිලා. මම බර පතවගෙන මට නිදහසක් නැහැ. එහෙනම් මට අනාගතයට පාවෙන ජීවිතයක් තියෙනද? පාවෙන ආකෘතියක් තියෙනද? මට සැහැල්ලුවක් තියෙනද? අන්න ඒක අපේ තේරුම. අපිට 아무තු ඥානයක් ඕනේ මගේ අනාගතේ තීරණය කරන්න පුළුවන් මට දැන් මගේ මනස දිහා බලලා දැන් කියන්න පුළුවන් මම මොකද ඊනාට කරන්නේ ඒක මේ ප්‍රායෝගිකව අපේ චින්තාමය ඥානය අපිට හිතා ගන්න පුළුවන් හැකියාව තුළ හදලා ගන්න පුළුවන් දෙයක් වැඩි ඕනේ මැරෙන්න ඉස්සෙල්ලා මගේ අනාගතේ මම කොතනද ගෙනියන්නේ කියලා. හරි කියන්නේ ගාමක නෑ. මගේ සිද්ධි කොහොමද? මම දිරිහිච්ච කෙනෙක්ද මම දිනේ. මෙන්න මේක ඉතාම වැදගත්. මෙන්න මේ නිසා තමයි මරණය සහ නැවත ඉපදීම ඒ සඳහා බලපාන හේතු. ඒවා ගැන අපි දැනගන්න. හරිම ලස්සන විද්‍යාවක් මගේ නම් ගන්න හැරෙද මතක බටහිර මේ මොකද මේ මේවා අපේ අපේ සංස්කෘතිය තුළ බොහොම ලස්සනට තියෙනවා. වාර්තාගත වෙලා තියෙනවා. නමුත් මේවා නිකන් එක්තරා විදිහකට අර අපට ඒ භාෂාව තේරුම් ගන්න බැරි වෙනකොට ඒ කියන දේ තේරුම් ගන්න බැරි වෙනකොට අපි නිදින්ට සත්‍යත්ත ඒක හැටියක් සාමාන්‍යයෙන් ස්වභාවිකව රෝස රෝස ගහක පිපෙන මලක් බොහොම ලස්සනයි ඒක ස්වභාවික හරි. නමුත් ඔක ප්ලාස්ටික් මලක් විතර ආකර්ෂණීයයි. එනින් අපි ඕක එළියෙන් කියන ප්ලාස්ටික් වල ටිකක් තමයි මේකෙදි කියන්නේ. ඒක සාමාන්‍ය මානසික ස්වභාවය. ඔතින් ඔය අපේ තිබුණු ඒ සාම්ප්‍රදායිකව අපිට ආපු ඥානය අපි දැක්කට දාලා. ඔතෝ ආයකෝ වෙන වෙන විදිහකින් කරකලා වෙන වෙන දැන්වල වෙනවා. ඉන්න ටිකක් ඕක වහිනවා. එංගලන්තේ ජීවත් වෙච්ච එක්තරා තරුණයෙක් අමාන්‍යකමක් තිබුණා මේ ලකුණුවක්. ලකුණුවක් ශරීරයේ පුදුමාකාර මේ හැඩයක් වර්ණයක් සහ ප්‍රේමනාවක්. විතරක් නෙමෙයි මේ අතට හැකියාවක් තිබුණා මේ මිනිස්සුන්ගේ ලෙඩ රෝග වලට. සාමාන්‍ය ලෙඩ රෝග. ලැකිරීමේ හැකියාවක්. මේ හැකියාව නැනලා බලන්න මේ බටහිර අය වෛද්‍යවරු මේ ඉතරම් ලේ මේ ඥාන මේ ඉස්නා ඉන්නවා පරීක්ෂා කරලා බලුවා මේක සමහර හැදෙලා තියෙන විශේෂ ඥාන ටිකක් මේ හැකියාව. එහෙම නිකන් කල්පනා කරා. නමුත් මේක වාගන්න බැරි නිසා මේකට අවසානද නරා මෝහණය කරනවා. මෝහණය කරපුවාම මිනිස්සු මොනවද කියනවා දන්නේ නැහැ. පරිගත කරගෙන අරගෙන ගියන් ඉන්දරන් හැම තානාපතිකාරය. ඉන්නේ කොහොමද ජපානයේ තානාපති කාර්යාලය කියලා මේක අපේ ජපාන් භාෂාව හැබැයි අද පාවිච්චි කරන එක නේ කර්ම ජපාන් භාෂාව. මොන භාෂාවක් කවන්නේ කියන්නේ මොනවද කියලා හැලා දෙන්න කියලා මම ජපානි භික්ෂු ආරාමයක තමයි ජීවත් වෙන්නේ. භික්ෂුණී ආරාමයක. භික්ෂුණී ආරාමයක ජීවත්. මේ ජීවිතේ විශේෂ දෙයක් නෑ එක දෙයක්. මේ ආරාමයේ තිබිච්ච වැසිකිලි සහ කුණු කන්. තව කවුරුත් නොකිය තමන්ගේ වමනාවෙන් අනෙක් සියලු දෙනාම ඇහැරෙන්න පෙර අවදි වෙලා සියලුම වැසිකිලි කුණු කන් පිරිසුදු කරා. හත් දෙක හොදගෙන ඇතුළට නිකන් ජීවිත කාර්යම කරලා තියෙන ලොකුම දේ. ඒක ලොකුම දේ. ඒක විශේෂ කුසල කර්මයක් බවට පත් වෙන්න හේතු වෙන කුණු සුද්ධ කිරීම තරම් නිහතමානී වෙන්න තවත් හැකියාවක් ශක්තියක් තවත් බලයක් මේ ලෝකේ. කියන්නේ ඒ තරම්ම අපි අපේ මනස නිහතමානික මාන්නාධික භාවයේ මුද නිහතමානික මාන්නාධික භාවයෙන් මුදවන මාන්නාධික භාවයෙන් මුදවන ගුණයක්. පැහැදිලිවම මාන්නය නිහතමානීකම ඉවර කරනවා. මාන්නය ඉවර කරලා තියෙන නිහතමානීකම වර්ධනය කරනවා. ඊළඟ මිනිස්සු කැමති අනිත් අය කැමති ලස්සන දකින්න. පිරිසුදුකම දකින්න. සුන්දරත්වය දකින්න. මේක තමයි පාදක වෙන්නේ මිනිස්සුන්ගේ මුදිතා කියන එක. මනම් මේක ඇති කරලා තියෙනවා. මිනිස්සුතර මුදිතා ගුණය ඇති කරලා තියෙනවා. සමන්තල මුදිතා ගුණය ඇති කරගෙන තියෙනවා මිනිස්සුතර මුදිතා ගුණය ඇති කරලා. ඒ කියන්නේ ඊළඟට මිනිස්සු නිරෝගී කරලා අනිවාර්ය දෙයක් මිනිස්සු නිරෝධය කරලා තියෙනවා. පරිසරය පිරිසිදු කිරීම කියන්නේ මිනිස්සු නිරෝධය කරනවා. ඊළඟට එක දෙයක් තමයි නිශ්ශබ්දව හිතපු එකක් ඉතාමද. කාගෙන්වත් කිසිම කීර්තියක් ප්‍රශංසාවක් නම්බුවක් නොලපු දෙකේ තියෙනවා. අපේ ওই ගොඩාක් තින්කම් වලට ඉන්න එක හතරක් තමයි කීර්තිය. ඒ දෙන්න හරිම නරක දෙන්නේ කීර්ති සහ ප්‍රශංසා කියන දෙන්න හරිම නරක පවුලක්. ඒ පවුල හරිම නරකයි. දායාද කරන්නේ මොහොත දේවල් ගැන එක. ඔතන සරි කියනවා. අපිට ගොඩාක් දේවල් නැති කරනවා. ගොඩාක් දේවල් අහිමි කරනවා. නිහඬ භාවයේ තරම් නිහඬ භාවයේ තරම් හොඳ දේ කරලා හොඳ දේ තුළ නිහඬ භාවයේ තරම් විනා පුණ්‍යවන්ත භාවයක් ශක්තියක් බලයක් ඒක පුදුමාකාර බලයක් නේද කොහොමද මේ ලෝකේ තියෙන ලොකුම ලොකුම බලය මම හිතන්නේ නිහඬ බව මේ ශබ්දතාවය තමන්ගේ කුණ අර අසන කතාවක් තියෙනවා. බුදුහාමුදුරුවෝ එක්තරා උපාසකෙක් උපාසක කියලා කියන්නේ වයස කෙනෙක් කෙනෙක් මේ ළඟ කිට්ටුවෙන් ඇසුරු කරන කෙන උපවාසක විචුනාන්තන සාසනයත් එක්ක කිට්ටු වෙච්ච කුළුපතයි එයා තමයි උපාසක ඕක අපි මහලු කරලා දැන්. ඒක දාලා මහලු නිවාසෙට දාලා වැඩි නිවාසෙට දාලා තියෙනවා. වාසස් කියන බොහොම ප්‍රබල වචනය. මෙලකින් ඉන්න කල්යාණ මිත්‍ර හේතවතා මේ ශාසනයේ හේතවතා. ශාසනයේ මිතුරා. ඒ වික්ෂුන් වහන්සේලා හැටියට අපි මේ දෙමව්පියන් අත්හැරලා ඇවිල්ලා මේ ඉන්නවානේ. ඔය ඉන්න ජීවිතේ මේ අවත්තගෙන යන්නේ ඔය රකින්නේ ඔය මේ හිතවත් ටික. නැත්නම් මේක හුදකලා ජීවිතයක් කියලා මොනවද හිතන්නේ? <laughs> ඔව්. ඉතින් ඒක තමයි ඒක තමයි එතන තියෙන සත්‍ය ඒක උපස්සක. ඉතින් මේ උපාසක මට නම් මතක නැහැ. කමන්නේ මොකක් කරනවද? අස බුදුහාමුදුරුවෝ විපාසක මහත්මයාගේ ಗುಣ කතා කරනවා. මෙන්න මේ මේ ಗುಣ තියෙනවා මේ විපාසක. මේ මේ විපාසක මහත්මයාට මේ ಗುಣ තියෙනවා. ඒ උතන හිටපු එක භික්ෂුවකට ඕන වුණා ඇත්තටම මේ කියන මනුස්සයලා ඔය ಗುಣ තියනවද කියලා. නෝගත් එක ප්‍රශ්නයක්. මේ හැමදෙර අවංකවම හොයන්න. හරි නමුත් ඔය එකක් තියෙනවා. මම දන්නේ මේ විශ්වනාථලා කියපත් ඒක සමාජ දේශනාවේ රැස කරන්නත් වෙනවා. කවුරු කවුරුත් අපි කවුරු කවුරුත් මේ කල්යාණ මිත්‍රයෝ ඉගෙන ගන්නවා. ඒ ගුණ කියන්න යන කියපුවම හරි ප්‍රශ්නයක්. එක එක්කෙනාගේ ගුණ කියන්න කියපුවම ඔයාලට ඊර්ෂ්‍යා කරන මිනිස්සු තියෙනවා. ඇත්තට මට සමහරවිට ඕනේ නැහැ මේ ගුණ තියන අයගේ ගුණ කියන්න ගිහින් එයාව අනිත් අයගේ ඊර්ෂ්‍යාවක් දක්වන්න. ඉතින් ඔක අපි කවුරු කවුරුත් එකතර බේරගත යුතු ගනුදෙනුවක්. මේ අමෘද්‍ය හොයන්න මේ. ඉතින් ටිකක් කතා කරමු. කොහොමද ඔබතුමාගේ ගුණ ගොඩක් බුදුහාමුදුරුවෝ කිව්වා. ඉතින් මේක පාරට මේ අහනවා. දැන් බුදුහාමුදුරුවෝ කියන වෙලාවේ එයා කලබල වෙලා ඇහුවේ. කවුරුත් එහෙම වෙන හිටියද මේ? මේ මිනිස්සු අර හිමේ ටිකක් වැඩිපුර මිනිස්සු ඉන්න තැනකද කිව්වේ නැත්නම් මේ වැඩි කවුරුත් නැති වෙලාවකද මේක මේ බුදුහාමුදුරු මේ මගේ ಗುಣ ගැන කිව්වේ කියලා මේ මේ ಗುಣ ගැන මොකක් කතා කරේ නැහැ මේක කොට කතා කරලා මේ කිව්වා මේ ඔය කිව්වා හැබැයි දැන් දැන් වල එහෙම කියන්න එපා දැන් මේ හැමතැනට පොඩි සැකයක් නේ මොකද කලබල වුණා අනිත් එක ඇයි මේ ಗುಣ කියනවනම් මේවා මේ කියන්න ඕනේ කියන්නේ නැත්තේ. ඒ අප බුදුහාමුදුරන්ට කියලා කිව්වා මෙහෙම අර ಗುಣ ගැන කියපු උපාසක මහත්මයා හම්බෙන්න ගියා. එතුමා බොහොම කලබල වුණා. මේ ಗುಣ කිව්වා කියලා. ඇත්තටම බුදුහාමුදුරන් අහනවා නේද? ඇත්තට මේ ಗುಣ මහත් උපාසක මහත් මහත්මයාට තියෙනවද? ඒ පුජ්‍යලංගේ ඒ ගුණ එහෙමව තියෙනවා. බුදුහාමුදුර කිව්වා දේශනා කරනවා. ඔය මං කියපු ಗುಣ සියල්ලම මාත්‍රණක් තියෙනවා. ඊළඟට තවත් ගුණයක් තියෙනවා. ඒ ගුණය තමයි මේ තමන්ගේ ಗುಣ සංගවා තබාගෙන ඉන්න ගුණය. ඔන්නේ ගුණය තමයි ඔය දැක්කේ. මේක තමයි වැදගත්. මේක තමයි වැදගත් කාරණයක්. ගුණ වර්ධනය කරන්න ගුණ දියුණු කරන්න මේ මනස ගොඩනගන්න එක්කම මම දන්න කාරණයක් වෙනවා මම තරේ විශ්වාස කරන කාරණයක් වෙනවා ඒක එහෙමමයි අපි ළඟ තියෙන ගුණ ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක් තමයි ලෝකේ දකින්නේ අපි කරන හොඳ දේවල් වලින් අඩු ප්‍රමාණයක් තමයි ලෝකේ දන්නේ. ඒ කරපු හොඳ දේවල් මිනිස්සු දැක්කට කමන්නේ නැහැ. කවුද මේවා කරේ කියන එක? අඩුවෙන් දකින්න. මෙලොවම තියෙන කාණිසංශයක් වෙන මොකක්ද? මේ මිනිස්සුන්ගේ තියෙනවා මෝඩ ගති ලක්ෂණ ගුණ 105ක් කියනකොට ඔය 115ක් වෙනවා. 100%ක් හොඳ කරලා 150ක් විතර දෙන්න කියලා කරා. ඔක තියන්නේ අර බොන මිනිස්සුන්ට. බොන මිනිස්සු රුපියල් 5ක් විතර බීලා උදේ 50ක විතර වෙරි දෙනවා. ඉතින් 50ක විතර මිනිස්සු වෙරි දෙනවා. ඔබ විතර කාලේ ලියපු හොඳ යක්කඩේ ප්‍රඥාරාමාන දීපු කවියකුත් තිබුණා. රුපියල් 5 කරාදී රුපියල් 50ක වෙරි රුපියල් 100කට උගුරු ගුටිකක්. හ්ම් රුපියල් 50කට උගුරු රිහියකට ගුටිකක්. ඔය මත් එක්ක මිනිස්සුන්ට වැඩවා. මේ පොඩි හොඳ දෙයක් කරන ඕක ලොකු කරලා පෙන්නන අන්තිමේට ඔවගෙන් නරක විපාකයක් අරගෙන ප්‍රශ්න ගොඩකුත් හදාගෙන ඉවර කරනවා. ඔක තමයි වෙන්නේ. නමුත් මේ චරිතය අර අපි කතා කරපු චරිතය ඇතුළේ තියෙන මේක සම්පූර්ණ නිශ්ශබ්දක. මේකේ ප්‍රතිඵලය තමයි මොකද්ද? ಗುಣ වැඩියෙන් පෙන්වන මිනිස්සු. ලං වෙන්න ලං වෙන්න මොකද වෙන්නේ? පේන්න තියෙන්නේ ඇතුළේ හිස්. ලං වෙන්න ලං වෙන්න ඇතුළේ හිස්. එතනින් පටන් ගන්නවා ඇත්තේ. එතනින් ඇත්තේ පටන් ගන්නවා. අනවශ්‍ය ප්‍රශ්න. මෙතෙක් කලින් තිබුණු ප්‍රශ්න. ඇත්තේ. ඒ ಗುಣ ටික නම් පේන්නේ කියන්නේ අපි ඉදිරිපත් කරලා තියෙන ටික නම් මොකද? ಗುಣ 10ක් දැකලා එන්නේ. ලං වෙනකොට 100ක් තියෙනවා. අන්න ඒකයි වටින්නේ. ඒකයි වටින්නේ. ඒක ලෝකෙට කරන ලොකු සේවයක්. පොඩ්ඩක් බලන්න මිනිස්සු අපි කොච්චර අසරණද කියලා මිනිස්සු හැටියට. අපි විශ්වාස කරන, අපි බලාපොරොත්තු තියාගෙන ඉන්න අයගේ අභ්‍යන්තරය තුල ඒක නැහැ කියලා දකින්න අපි කොච්චර අනාථ වෙනවද? ඇයි අපි මිනිස්සු එහෙම අනාථ කරන්නේ? අන්නේ ඒක මහා අපරාධයක්. එහෙම කරනවා. ඉතින් ඒ තමයි වැදගත් මේක. තමන් කරපු දේ නිහඬව නිශ්ශබ්ද වෙන්නේ. අභාග්‍යයකට වගේ ඉපදිච්ච තැන මොකක් හෝ පාප කර්මයකටම මොකක් කරදේ. නරක වූ හෝ හොඳ වූ හෝ මේ අවබෝධය නැති තැනක වෙච්ච නිසා සමාජයේ ජීවිතේ මොකක් වුණාද කියලා මම දන්නේ නැහැ. නමුත් මේ අපිට ලැබිලා තියෙන මනුස්ස ජීවිතේ අපිට මේ ධර්මයක් තියෙනින් අපිට තේරෙන්නේ නැහැ. අපි තේරෙන්නේ අපිට මේ ජීවිතය තුළ කොයි අර පුංචි දෙයක් කරේ සුද්ධ කරන එකක් පිරිසුදු කරන එකක් කරේ. මොකද ඒක තාම වැඩගත්. අපිට ඒ වගේ සිතුවිල්ලෙන් මොනවා හරි කරන්න පුළුවන් නම් කරනවා නම් මේක තමයි අපේ මේ ජීවිතේ ගොඩනගන. ඒක තමයි අපි එකතු කරන දාය. ඒක තමයි පිරිසුදු කරන දාය. හොඳට මතක තියාගන්න කිසිම ගැටලුවක් නැහැ. අපිට අනිවාර්යෙන් අපි දන්නවනේ මේ අපි අතීතේ ජීවත් වෙන්නේ කියලා වල. අපි අතීත මතකත් එක්ක. මේ වෙලාව මේ මොහොත තව ටික වෙලාවකින් ඉදිරියට අතීතේ බවට පත් මට දැන් ඊයේ දවස සිහිපත් වෙනවා වගේ. එක දවසේදී අද සිහිපත් වෙනවා. එක දවසේදී අද සිහිපත් වෙනවා. එතකොට ඒ සිහිපත් වෙන්නේ මෙන්න මේ හැඟීම. සීනිකම්ම සිද්ධියක් හැටියට විතරක් නෙමෙයි සිහිපත් වෙන්නේ. හැඟීමකුත්. එහෙනම් හෙට දවසේ මට සතුටෙන් ඉන්න ලැබෙන්නේ මේ වෙලාව සතුටෙන් තිබුණොත් විතරයි. හෙට දවසේ මම සිහිපත් කරන්නේ මේ මොහොත. මෙන්න මේ නිසායි මිනිසුන්ට පින් ඕන කියලා කියන්නේ. පින කියලා කියන්නේ විනාශීති පුණ්‍ය. මේ හිත පිනායාමම තමයි පිනන්නේ. ඒක කර්මයක් වගේ ඒක චේතනාවක් ඉන්න කර්මයක් වඩ පස් වෙනවා. පින කියන්නේ පිනය. මේ සංගේ ජීවිතේ පුරා එක තියෙනවා. ඒක තියෙනවා. ජීවත් වෙන්න. මරණ වෙලාවේ මොකද? මරණ මොහොතේ අනිවාර්යෙන් අපි හැමෝටම මේ ඉන්ද්‍රයන් එකින් එක එකින් එක එකින් එක අප්‍රාණික වේගන වේගන යනකොට ඊළඟට ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා මේ අතීතෙමත් බොහොම වේගෙන් අතීතෙමත් බොහොම වේගෙන් අතීතෙමත් ඒ අතීතයේ වේගෙන් මතක් වෙනකොට මොකද ඒකේ වඩාත්ම තදින් හිතට දැනෙන තැන ඇබ්බැහි වෙච්ච පුරුදු වෙච්ච තැන හිතනවා එච්චර තමයි හිතනවා. වඩා වැඩියෙන් පුරුදු වෙච්චි පුහුණු වෙච්චි අබ්බැහි වෙච්චි නැවත නැවත මතක් කරපු නැවත නැවත ගුණ මේ ගොඩනගපු සිතුවිල්ල තුළ තමයි විතරක් ඒ හැඟීම ඒ මතකයක් එක්ක තමයි මරණය සිද්ධ ඊට පස්සේ ඊළඟ සිතුවිල්ල. ඊළඟ සිතුවිල්ල නිර්මාණය කරන්නේ මෙන්න මේ සිතුවිල්ල. අතීත මතක තුලින් ඇති කරගත්තේ හැඟීම් තුලින් ගොඩනගපු සිතුවිල්ල තමයි මේ මම මේ ශරීරය අත්හරින්න ඊළඟ සිතුවිල්ල නිර්මාණය සිතුවිලි දෙකක් අතර පරතරය කොච්චර? ඇතක්ම 10000ක් ගන්න. ඒ දෙකේ අතර පරතරය කියන්නේ උපකරණයක් තබා සංකල්පයක්වත් නැහැ අපිට. ක්ෂණයයි කියලා කියනවා. ඒ වචනේ බොහොම දුරයි. මේක ඊටාම ඊටාම ඊටාම වගකීමේ යුතුය දැරියද මේ මේ මොහොත මේ වෙන ක්ෂණය වෙනස් වුණොත් ඒකයි අපි විශේෂව කියන්නේ මගේ අතීතයේ මගේ අතීත වැඩි හිටියා. මරණ වෙලාවේ හරියට මැරිලා තියෙනවා කියන්නේ. ඒ සිතුවිල්ල වෙනස් නොකරගෙන. සිතුවිල්ල වෙනස් නොකරගෙන. මේ සිතුවිල්ල ඇති කරගන්න. මිනිස්සේ නිර්මාණය කරන්න ඕන මනස ඇති කරගන්න. ඒ දවස්වල අපි අර වැඩ සංග්‍රහ පාඩම් කරනවා. කියන අර කන කැස්ලෑ වගේ සිදුරින් අර දකින්න ගන්නවා. ඔය පාඩම් කරන්න කියනකොට අපිට ඒ ගුරුවරුන්ට හාමුදුරු ගුරු හාමුදුරුවෝ එකට එන අපි තරහයි. එහෙම තමයි. ඔය පාඩම් කරන්න කියලා කියනවා කියලා. නමුත් කොහොම ටිකක් අපිට ටික ටික තේරෙන කාලය යනකොට මුතුනා මේක සාහිත්‍ය කොහොමද අතිශෝක්තිනේ. ඒ කියන්නේ අතිශෝක්තිය මේක කියලා කියන්නේ. මේ කන කැස් දැවෙත් වේදිතුරෙන් අහු දකින්න වගේ තමයි මේ මානසික ජීවිතයක් ලබන්නේ. අතිශෝක්තියෙන් කියන කතාව. ඊට පස්සේ කාලේ මේ මරණය සහ උපත ඔය නරින්නේ මොකද මේක තමයි මේක වෙන්නේ කියලා තේරෙනකොට. අනේ මට ආව එකම ප්‍රශ්නේ තමයි අර කන කැස්සයි මේ සිදුරෙන් කන කැස්සෑව ගේ සිදුරෙන් අහස දකින්න කියන කතාව ඒක මේ අතිශෝක්තියක් නෙමෙයි අල්පෝක්තියක් කියලා. තේරෙනවද අල්පෝක්තිය කියන වචනේ තේරුම? අතිශෝක්තිය අනිත් ඒක මදි මේක කියන්නේ. ඒ තරම්ම සියුම් මේ තරම්ම දුෂ්කරයි තරම්ම මා. එක තප් බොහොම ෂණයක් මෙතන තියෙනවා. ඉතුරු දෙක ප්‍රශ්නයක් තියෙනවා. මේක හරියට බෙදගන්න. එක් කරගන්න බැරි වුණොත් ඒ ඇති වෙන සිතුවිල්ල සම්පූර්ණයෙන්ම අසාන්තක නම් ආරාධනය කියන්නේ පිළිච්ච එක. පසුතැවීම් වලින් පිළිච්ච එක නම් දැවීම් දැවීම් වලින් යුක්ත. ඊළඟ සිතුවිල්ලක් ඒක තමයි. මොකද මේ සිතුවිල්ලේ දරුවා. අන්තිම සිතුවිල්ලේ දරුවා තමයි ඊළඟට උපදින්නේ. මේ ඥාන ටිකම තමයි. මේ ශරීරයේ මේ ඥාන ටිකම තමයි. යන ශරීරය. තමන්ගේ දරුවා කියලා කියන්නේ තමන් නෙමෙයි. තමන්ගේ දරුවා කියන්නේ තමන් නෙමෙයි. එහෙම නැත්නම් තමන් නෙමෙයි කියලා කියන්න පුළුවන්. මේ අපේ ඥාන ටික මේ මගේ ඥානට තමන්ගේ ඥානට තමන්ගේ ඥාන තුලින් නිර්මාණය කරපු ශරීරය ඒ එතන දරුවා කියන්නේ නැටසෝ නැටන්නේ ඔන්න නේද බලන්න උදාහරණ වචන දෙකක් ලස්සන නැටසෝ නැටන්නේ ඔය දෙකක් විතරක් දැනගෙන හිටපු මිනිස්සුන්ට මේක තේරුම් ගන්න බෑ. හරි හෝ වැරදි. භෞතිකව හිතන මිනිස්සු දන්නේ දෙකයි. එක්ක හරි එක්ක නැත්නම් වැරදි. එක්ක මේක නැත්නම් මේක. ඔව් නෑ. ඇත නැති කියලා දන්නේ. එහෙම වචන වලින් මේක පසු විදිහට විග්‍රහ කරන්න බෑ. මේක පුළුල් දෙයක්. බුදුහාමගේ වචන එක නැචසෝ නැචාන්නේ. මේ මැරිච්ච කෙනා ජීවිතය අවසන් කරපු කෙනා අන්තිම නැති කරගත්තු සිතුවිල්ල ඊළඟට බිහි කරපු සිතුවිල්ල. ඒක තමයි ඊළඟ භාවය. ඒක තමයි පුනර්භවය පුනරුත්පත්ති. ඒක හරියට යනවා. හරියට යනවා. ඔය ඔකේතාම දුෂ්කර සිව්ම ආපු ගමනක්. ඒ වස්තුව අපිට තියෙනවා. ඒ වගකීම දරන්න බැරි නම් ඒකට වන වචනයක් නෑ ඒක අභාග්‍ය කියන වචනේ තියෙනවා. එච්චරයි. ඒකට අභාග්‍ය කියලා වචනයක් තියෙනවා. නමුත් මේ වචනේ කයන්න කිවත් කරගන්න පුළුවන් නම් භාග්‍ය ඉතිසෝ භගවා ඉතිපිසෝ භගවා. නිකම්ම නිකම් වචනයක් නෙමෙයි සිල්ලම් වචනයක් නෙමෙයි. ඉතිපිසෝ භගවා. අන්න ඒ වචනේ පාවිච්චි කරන භාග්‍යවන්ත භාවය. ඇත්තම භාග්‍යවන්ත. ජීවිතේ ගැන කවදාකවත් ජීවිත පස්සයි. කිසිම දවසක කිසිම දවසක තමන්ගේ මේ ජීවිතය පිළිබඳව පසුතැවෙන්නේ එකවරක් පසුතැවීම තමන්ටම තමන් කරන අපරාධයක්. ඒක තමන්ටම කරන අපරාධයක්. මේ ශරීරයේ සම්පූර්ණ අනිත් පැත්ත. භව ගමනම නරක. අපි අපි ගැන සතුට වෙන්න පුළුවන්. වෙන සෑම ඊට පස්සේ මොකක්ද? අර සාන්තිදේව හාමුදුරුවෝ දන්නේ? සාන්තිදේව හාමුදුරුවෝ නාලන්ද විශ්වවිද්‍යාලයේ ඉපු විෂණා. උන්වහන්සේ පොතක් තියෙනවා. බෝධිචර්යාව. කියනවා. විදිත හාමුදුරුවෝ දන්නවා. සංස්කෘත පොතක්. ඔකේ තියෙනවා බුදුමාකාර දේවල් කියලා. මොකද සාන්ති වෙනවා එක දෙයක් කියනවා. ඒක හැමදාම අපිට මතකයි. අන්තිමව කියනවා මේක. මගේ සොයුරු සොයුරියෝ. මගේ සොයුරු සොයුරියෝ. ඔවුන්ගේ සිත්පන තරහ දිවිසෙන් නැති වෙලාවක මට ගල් මුල් වලින් ගහන පොළු මුගුල් වලින් තරල පොඩි කරන බිම දාන මාව පාගල ගන්න කෙලක් දහනවා නම් එහෙම කිරීම තුලිනුත් ඔවුන්ගේ තරහ ද්වේෂයන් වෛරයන් සමනය කරලා යම් සතුටක් ඕන් ලබනවා නම් ඒක තමයි මගේ දැන. හිතන්නේ වචන නමේ අර්ථයම ඒක ආන්තිගේ. අපිට එහෙම මනසකට බය වෙන්න ඕනේ. අපිට එහෙම මනසකට බය වෙන්න අපි මෝඩ විදියට හිතුව ඔය මේ අවුරුදු 50 60 ඒ 50 60 ඇතුලේ හිර වෙලා අපි මෝඩ විදියට හිතුව ඔය ලොකු දේවල් ඔය සංදේනව දැනගන්න කරන්නේ ඒ මාන ඔය ලොකු දේවල් ඒ වුණාට මේ මහා විසාද සංසාරයේ මේ සංසාරයේ කියලා මේක මේ බොහොම පොඩි එකක්. ඒ පොඩි ජීවිත කාලෙත් මේ සංසාරයට මාළු කොහානි කරන්න ඕනේ මේ හැම දුකක්ම වේදනාවක් අපේ ජීවිතයේ තියෙන හැම ප්‍රශ්නයක්ම අපි හරියට දැක්ක සංසාරයක පුදුමාකාර වටනකමක්. පුදුමාකාර වටනකමක්. පුදුමාකාරද දිනු කරා. පුදුමාකාර විදිහට හැම දෙයක්ම අපිට හැම ප්‍රශ්නයක්ම හරි ගැටලුවක් හැම කම්කටොළක් අපි අපේ ජීවිතේ තවත් හොඳට යහපත් කරනවා මේක තමයි ඇත්ත ඔය න්‍යාය හරියට අඳුරගත්තොත් එහෙම මායයට මොනවත් කරන්න බෑ මායයට කරන්න බෑ ලොකුම දේ තමයි දුක්ඛම් කටලැති කරන්නේ. ඒක ඒකත් ධර්ම අවබෝධයට හේතු කරගන්නකොට මාරය මොකද්ද කරන්නේ? මාරය මොකද්ද කරන්නේ? සදා මාර පරාජය. ඒක මාර පරාජයක් තමයි ඒකට. ඒක මාර වරයි එච්චරක් එච්චර අපේ ජීවිතේ විතර කරන්නේ මොනවද එච්චර හැබැයි අපි අපි පරදින්න ඕනේ අපි දිනා අපි දිනා ගන්න ඕනේ අන්න ඒකට තමයි ධර්ම මිත්‍යෙම ගැන කතා කරන්න තියෙන්නේ සංස්කාරේ භාවයේ කර්ම කර්ම පාල කර්ම පාල ඔය ටික හරියට අපි හඳුනගත්තොත් අපේ ජීවිත කොහොමදයි? හැබැයි මේ ටික අපිට ලෝකෙට කියන්න පුළුවන් වුණත් ලෝකෙට තේරෙන භාෂාව. අනේ ඒක අමාරුම දේ මේක භාෂාව තමයි ප්‍රශ්නේ. අපිට පුළුවන් නම් මේක කියන්න අපි අසාර්ථක නැතම් අපිට පුළුවන් නම් මේක බිල් ලාඩන්ට තේරෙන භාෂාවෙන් කියන්න. අන්න එතනයි අවශ්‍ය තියෙන්නේ. ඔව්. අපිට බෑ. අපිට මේ මීඩියා එකන ඒක ප්‍රශ්නේ. අපි බය වෙන එක නෙමෙයි වැටේ. අපි පිළිගන්න ඕන අපි යථාර්ථ අපිට බෑ මේ භාෂාව. තාම අපිට බෑ මේ සම්බන්ධය ගොඩනගන්න. අපිට බෑ මේ භාෂාව. ඒකයි අපි අපේ සුළු ප්‍රමාණය තේරුම් ගන්න. අනේ ලෝතර බුදු කෙනෙක් වටිනාකම තේරෙන්න ඕන තමයි ඒක. ආලෝකයක් අඟුලිමාල. හ්ම් ඒ හැමෝටම කතා කරන්න ඕන භාෂාවක් දැනගන්න තියෙනවා. කතා කරන්න ඕන මාධ්‍යයේ බීජයක තිබ්බනේ අපි. මේ මාධ්‍ය තිබුණා. මේක මෙතන තියෙනවා. අපේ නිසා එක ඉස්සරලම් මේක අවබෝධ වෙන නිසා ඒ අවබෝධ වෙනට පස්සේ තමයි ඒක භාෂාව වඩ පස්සේ. ඊට පස්සේ කියන්නේ. ඒ නිසා අපි එක පුළුවන් තරම් උත්සාහ කරනවා. අපි නිකම්ම ජීවත් වෙනවා කියලා දැසි නිකම් මිනිස්සුන්ට දැනෙන්න බලන්න. මිනිස්සුන්ට නිකම් ඕනේ. දරුවන්ට බෝ වෙනවා. පවුල පවුල යන සමාජයට ග්‍රාමයට ගිහින් හැමෝටම බෝ වෙනවා. ඒක පැහැදිලි. පැහැදිලි රෝගයක් වගේ නෙමෙයි, පොඩි නිරෝගයක් පැහැදිලි කරනවා. නිරෝධය පැහැදිලි කරනවා. අන්න ඒකට උත්සාහ කරනවා. ඔය හිතන්නේ ඒක තමයි අපේ ජීවිතේ තියෙන වාක්‍ය මේ ලැබිච්ච ජීවිතේ භාග්‍යවන්ත ජීවිතයක්. ඒ භාග්‍ය තවත් භාග්‍යයක් වඩපත් වෙනවා. ඒකම අපේ විමුක්ති භාග්‍ය උපරිම විමුක්තිය. එයාමට විමුක්තිය උදා වේවා. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා සිරන්රක්ඛන්තු සාසනං සිරන්රක්ඛන්තු දේශනං සිරන්රක්ඛන්තු Thank you.